ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරය. ආයුබෝවන් හිතවතුනේ රසවතුනේ සුබ උදෑසනක් වේවා ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ වතුර රත් කළාට ටික වේලාවකින් ආයෙත් නිමෙනවා උපදේශ වලින් හැදුවත් ස්වභාවය වෙනස් කරන්නට බෑ සංස්කෘත භාෂාවෙන් ලියවුණු ආප්තෝපදේශයක් ඒ. උත්සාහ කළාට කමන්නේ වෙනස් කරන්නට අධර්මයෙන් ධර්මයට අසත්‍යයෙන් සත්‍යයට බුරුවෙන් ඇත්තට කෙසේ වුණත් වතුර රත් කළාට ටික වේලාවකින් ආයෙත් නිමෙන බව මතක තියාගන්නට ඕනේ. සෝමතිලක ජයමහා සංගීතවේදියෙක් හොඳ විශිෂ්ට ගායකයෙක්. ඔහු විසින් ගායන ලද අරුණෝදයකදී ඇසිය හැකි මනරම් ගීයක් මේ. Thank you. පෙරේපින් සිටි සුදන්වත් දෙවි පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධයෙන් විඟුණදින් විසංගතුකින් ගලා ගලා ඇලී සයක් වෙලා හිත නැගින් දැසනේ සයක් වෙලා හිත නැගින් දැසනේ සරල්න මේ සිරවර වාසනාවෙනි අක්මුවන් සිනා දොර දොර උදාරිනි කැත ගිවිදෙම් සාමිදෙම් ඔපමුණු අභිමාන වන්දයක් පැකින වගින් දැසනේ හිතෙරේ කියින් සිටි සුදුසත් දෙවි සිතින් සබෝධ වෙමි බිඟුනදී විකඳ සුදු ගලා ගලා ඇලී කයක් වෙලා හිතක් නැගින්නු දැසනේ කයක් වෙලා හිතක් නැගින්නු දැසනේ අවබෝධ වේ පිඟුනත් විපංගතුදී ගනා ගනා එන්නේ කුරලා හිතක් නෙහින් දැසනේ ඊසයක් කුරලා හිතක් නෙහින් දැසනේ මහා බර ගලක් කඳුන් මුදුනකට එසවීම අමාරු වැඩක් දුෂ්කර කාර්යයක් ඒත් ඒක වැටීම පහසු වැඩක් myth of Sisyphus කියලා කතාවක් අහලා තියෙනවා mythology එකක්. myth of Sisyphus. mythology කියන්නේ පුරාණෝක්තිය. එක යෝධයෙකුට දඩුවමක් දෙනවා දෙවියන් වහන්සේ රවුම් ගලක් හරියට පිරමීඩයක් වගේ කඳු මුදුනකට ගොඩේilla මුදුනේ තැම්පත් කරන්න කියලා. තැම්පත් කළායින් පස්සේ ගල ආයේ බිමට වැටෙනවා. ඊයෝදේ ආයේ ගිහිල්ලා බිමට බැහැලා අර ගල රෝල් කරන් රෝල් කරන් උඩට අරගෙන යනවා. මේක දඬුවමක්. තාමත් සිසිෆස් ඒ වැඩේ කරනවා. විශාරද පඬිත් අමරදේවයන් ගැයූ ගීයක් මේ. සිවසිනා අහස අපි තුබන් විනා මනුෂ්‍යයන්ට බර කියලා දෙයක් නැහැ. වෘත්තිකයන්ට දුර කියලා දෙයක් නැහැ. විද්වතුන්ට විදේශීය කියලා වෙනසකුත් නැහැ. ප්‍රියශීලී කතා ඇත්තන්ට පිට මිනිස්සු කියලා જાතියක් නැහැ. ඒ නිසා මේ උගතුන්ගේ වියතුන්ගේ ආප්තෝපදේශ අප ජීවිතවලට වැදගත් වෙනවා. ඉන්දියාවේ මහා භාරතයේ අපට කියා දෙන භජන් ගීයක් මේ නැමෙනවා. වේදිච්ච දර කෑල්ල නැමෙන්නේ නැහැ කැඩෙනවා. ඥානවන්තයෝයි මෝඩයෝයි ඒ වගේ කියලයි මේ ආප්තෝපදේශයේ කියවෙන්නේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍යවරයෙක් විද්‍යාඥයෙක් පමණක් නොවේ හොඳ කලාකරුවෙක්. ස්වභාවික ගී කිහිපයක් ඔහු වෙතින් නිර්මාණය වූවා. ඒ ගීතවලට තනු නිර්මාණය කළෙත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා. මේ අප තෝරගන්නේ ඔහු විසින් තනුව නිර්මාණය කරමින් රචනා කළ ගීයක් විශාරද සුනිල් එදිරිසිංහයි ගායනා කළේ එහි සංගීත අලංකාර නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත වේදිකා. මේ ගී ඇතුලේ තියෙන පාඩම සංදේශය ආදර්ශයක් බව සිතට ගත යුතුයි. කදිම సౌందර්යය රමණීයත්වය ඒ ගීත ඇතුලෙන් මතුවෙනවා. අසා බලමු රස විඳිමු. Thank you. කුසුම මතේ todo පැනසේ ඔබ දසුනේ මුදුමති මුදුමති සිත පැනසේ ඔබ දසුනේ ඍතු ඍතුරු වදුනේ තියුණු කතු අතරේ දිලෙන සියුම් සතු බිරිඳක් දැක්කම මවක් දුටුවා වගේ කියලා හිතන්න. අනිසතු දෙයක් දැක්කම කැට කැබිලිටක් වගේ යයි හිතන්න. සියලු දෙනා ගැන තමන් ගැනම සිතන්න. ධම්මපදයේ කියන්නේ අත්තාන උපමං කତ୍වා නහනේයන ඝාතේ කියලා. අනු ඒ අයට දෙදෙනවා තමන් තමන්ට උපමා කරගන්න කවුරු හරි ගැහුවොත් බැන්නොත් අපහාස කළොත් අපට රිදෙනවා වගේ අනිත් අයටත් එහෙම වෙනවා ඒ නිසා එලෙස හැසිරෙන්න එපා කියලා තමයි ධම්මපදයේ කියන්නේ. නැවතත් යොමු වෙන්නේ කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා ලියු ගීතයකට. මේ ගීතයට අපි ප්‍රිය කරනවා කුටුම්බය දූපුතුන් දියණියට ලියු ගියක්. විශාරද නන්දාමාලනිය රෝහණ වීරසිංහ සංගීතවේදියා ගායන ශිල්පියා සමග ගැයුවා මේ ගීතය. ඒ ගීතයේ තනු නිර්මාණය සහ පද රචනය මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ. ඔබට මේ ගීතය ඇහිලා ඇති රසවින්ද ඇති අපි ආයෙත් සැරයක් උත්සාහ කරමු එය රසවිඳින්නට. වත්තනේ ගියදා පට ඉගිල කුරුළු කූඩුවේ සන්තෝෂයක් නෑ සිතේ සන්තෝෂයක් නෑ සිතේ සන්තෝෂයක් නෑ සිතේ වේදනාපත ඉදින කුරුණු කුරුණ සන්තෝෂය මේ සිත i යන කුකුළු අර අරන් නැවත එන්න පියඹ නහා ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර.